සරුවක්ඥන් වහන්සේගේ సంతානෙහි පවතිනවා දෙවියන් සහිත සමස්ත ලෝකේ කිසි කෙනෙකුට නොපිහිටෙන පසේ බුදුවරයන් වහන්සේලාට රහතන් වහන්සේලාටවත් නොපිහිටෙන විශේෂ ප්‍රඥා සම්භාර රාශියක් එයින් හයක් කියනවා සත් අසාධාරණ ඥාන කියලා. එයින් හතරවෙනි එක තමයි මහා කරුණා සමාපatti ඥානය. සෑමදාම අලුයම සරුවඥන් වහන්සේ මේ මහා කරුණා සමාපත්තියට දොළොස් කෝටි ලක්ෂ වාරයක් සමාදිනවා. එවැගේම ඉන්නතුරුව ගන්ධ කුටියේ සිට දසදහසක්වලේ කෙළවර දක්වා බුදු වැසින් බලා වදාරනවා. එවැගේම සංජා විරේබස යන වේලාවේදී නැවතත් දොළොස් කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියද සමාදිනවා. එයින් නැගී බුදු ඇස විහිදුවනවා දසදහසක්වලට. එදවස් සිදී මඟඵල නිවන් සුව ලබන්නේ සුදුසු අය ඒ බුදු ඇසට නැවී පෙනී යනවා. ඒ මහා කරුණාව උන්වහන්සේ පවත්වන ආකාරය 89ක් බුද්ධ දේශනාවේ සඳහන්ව තියෙනවා. නමුත් මහා කරුණාව දාසකට මේ විදිහේ සූවිසි කෝටි ලක්ෂ වාරයක් පවත්වනු ලබනවා. ඉතින් මොනතරම් ආශ්චර්ය සංකාණයක්ද සරුවක්ඥන් වහන්සේගේ ඒ සාන්තිකර సంతානයේ ඒ මහා කරුණා ගුණයට අපේ নমස්කාරය වේවා මෙතන සඳහන් වෙන වැදගත් අර්ථයක් ආගිත්තෝ ලෝකසන්නිවාසෝති පස්සන්තානං බුද්ධානං භගවන්තානං සත්‍යේසු මහා කරුණා ඔක්කමති ලෝක සංනිවාසෝ කියන්නේ ලෝක සත්‍යයට සමස්ත ලෝක සත්‍යයට පොදු නමක් ලෝක කියන්නේ ඇත්තට අවීචේ පතම් භවග්‍රේ දක්වා ඇති භූමිතල 31 එවැගේම උඩයට සරස අනන්ත සක්වල ඔක්කොම ලෝක ධාතු හැටියට හඳුන්වනවා. ඒ සීලම ලෝක ධාතු වල සැරිසරන්නේ මේ ස්කන්ධ පංචකයක් ඇති සත්ව ප්‍රජාවක්. ඒ මේ සත්ව ප්‍රජාව ගැන සරුවක්ඥන් වහන්සේ දුටු ආකාරය මේ සූත්‍ර පාඨයෙන් කියවෙනවා. සැබවින්ම ලෝක සත්‍යය ගැන සරුවක්ඥන් වහන්සේ විවිධාකාරයෙන් නුවණින් දකිනවා. එයින් එකක් තමයි මේ ලෝක සත්‍යය ගිනිගෙන දැවෙනවා කියලා. මොකක්ද මේ ගිනිගෙන දැවෙනවා කියන්නේ? කවුරුත් හිතන්නේ මොකක්ද මේ ලෝක සත්‍යයේ දැල්වෙන ගින්න කියන එකනේ. ඇත්තෙන්ම ලෝක සත්‍ය මහා ගින්නකින් දැල්වෙනවා. ඒවා කියනවා නම් වශයෙන් 11ක්. එයින් තුනක්ම කෙලෙස් ගිනි, අටක්ම දුක් ගිනි. කෙලෙස් ගිනි හැටියට හඳුන්වනවා රාග ගින්න, දෝෂ ගින්න, මෝහ ගින්න. දුක්ගින්න ඇතේට හඳුන්වනවා ජාතගින්න, ජරාගින්න, මරණගින්න, ශෝකගින්න, පරිදේවගින්න, දුක්ඛගින්න, දෝමනසගින්න, උපායාසගින්න. මේවා ගින්න නමින් හඳුන්වන්නේ සරුවඥන් වහන්සේ නිකන් නෙමෙයි. ගින්නක් කියන්නේ අසු වෙන අසු වෙන දේ දවාලන තේජසක්. මොනතරම් දර දැම්මත් ඔක්කොම ඒක අලු කරලා දානවා. ඒ විදිහට අහුවෙන අහුවෙන සියල්ල දවාලන අලු කරන සුළු ස්වභාවයට මෙතන ගින්න කියලා අපි කියනවා. ඒ වාගේ මේ ස්කන්ධ පංචකයේ මේ මහා ගිනි 11කින් නිතරම දැවෙනවා දැවෙනවා. ඒ දැවීමේ නිමාවක් නැ නැවතත් මේ ස්කන්ධ සන්තතය ඔය දැවීමෙන් පෙළීමෙන් යුතුව පරම්පරා වශයෙන් පවතිනවා. පටිච්ච සමුප්පාදයේ සඳහන් වන හේතු ප්‍රත්‍ය සම්බන්ධතාව උඩ එනිසා සරුවක්ඥන් වහන්සේ මහා කරුණාවෙන් හිතනවා මේ විදිහේ 11 මහා දුක්ගින්නකින් දැවෙන මේ ලෝක සත්‍යවා නිවාලන්නට තමන් වහන්සේ සොයා ගන්නා ලද සතර මඟ ඵල නිවන කියන මේ නවලෝතුර ධර්මයේ හැර වෙන සිසිලක් ඇත්තේ නැහැ කෙනෙකුන් වාසේ දැනගෙනයි ඒ විදිහට මහා කරුණා සමවතට සමාදින්නේ. මෙතන කරුණාව කියන තේරුම අපි සලකා බලමු. පරදුක්ඛේ සති සාධූනං හදේ කම්පනං කරෝති इति කරුණා. අනුන්ගේ දුකක් ඇතිතන සත්පුරුෂ උතුමන්ගේ හද సంతානයේ කරුණාවෙන් තෙත් වෙන බව කරුණාවෙන් මුරුදු වෙන බව උණු වෙන බව ඉස්සර කියන වෙඳුරු පෙඩක් මෙන් උණුනා කියලා ඒ කියන්නේ වෙඳුරු පෙඩ මේ ගෙතෙල් හදාගන්න තියෙන වෙඳුරු පෙඩ යන්තම් රස්නේ දැනෙනකොටම ඒක උණු වෙනවා. ඒ වාගේ හද సంతානය මුරුදු භාවයට පමුණුවන අනුකම්පාසහගත බවට පමුණුන ස්වභාවයට කියනවා කරුණාව කියලා. එවාගෙම දුක්ඛිතේසු පසාරියති කරුණා දුකක් ඇති අය දකිනකොට ඔහු කෙරෙහි බලවත් කරුණා බැල්මෙන් කරුණා බැල්මෙන් බලනවා එවාගෙම හිත පතුරවනවා නේ මේ දුකින් අත මිදේවා කියලා හිතෙනවා ඒකත් එහි කරුණාව කියලා හඳුන්වනවා. ඊට අරමුණු වෙන්නේ දුකටපත් වූ සත්වයන්. එවාගේ මෙහි ස්වභාවයේ එහි එයින් කෙනෙක් කෙරෙන කෘත්‍ය සම්ප්‍රත්‍යයේ හැටියට හඳුන්වන්නේ අතුන්ගේ දුක නිවාලන ස්වභාවය. එවාගේම දුක්ඛිත සත්‍යයන් තමයි අරමුණ. එතකොට මේ කියන කරුණාව බුදුරජාණන් වහන්සේට තියෙන ලෝවැසි කිසිම කෙනෙකුට නොපේන කරුණාවක්. මෙන්න මේ වාගේ සරුවක්ඥන් වහන්සේගේ හද సంతානේ පවත්නා වූ ලෝක සත්‍යය එහෙම පිටින්ම 11 මහා ගින්නකින් කාටවත් නොතේරෙන ගින්නකින් දෙවි දෙවි ඉන්නා මේ සත්‍යයන් ගොඩලන්නට ඕනේ කියන මහා කරුණාවයි උන්වහන්සේ දිනපතා පවත්වනු ලබන්නේ 24 කෝටි ලක්ෂ වාරයක්. එමේ සරුවඥන් වහන්සේගේ මහා කරුණාවේ ප්‍රධාන අරමුණ අවිහිංසාව. මේ අවිහිංසාව කියන උසස් ගුණය ලෝකයට අත්‍යවශ්‍යයි. සාරවත්ඥන් වහන්සේම දේශනා කළ තියෙනවා උඩ යට සරස දස දිශාවෙම ඇවිදලා බැලුවොත් තමාගේ ජීවිතයට වඩා ප්‍රියමනාප පුජ්‍යලේ ප්‍රියමනාප වස්තුවක් තුන් ලෝකේ කොහෙවත්ම නැහැ. උඩ යට සරස දස දිශාවෙම නුවණින් හැසිරෙවිදලා බැලුවොත් තමාගේ ජීවිතයට වඩා ප්‍රිය වස්තුවක් තමන්ට නැහැ. මේ තමා ගැන මේ තමා වගේම ලෝවැසි සීලෝම ලොකු කුඩා සත්වයෝ තම තමාගේ ජීවිතයට ප්‍රියමනාපයි එනිසා තමාට හිතසුව කැමතිනම් තමාට ලොවි ලෝතුලාසුව ලැබුණු කැමතිනම් ඒ ප්‍රියමනාප ජීවිත ගත කරන ලොකු කුණා කිසිම සත්‍යයකට හිංසා නොකරේවා කියලා සරුවක් යන වාසේ අනුශාසනා කළා තියෙනවා. ඒ මක් නිසාද බුදුරජාණන් වහන්සේ නිරතුරුවම සලකා බලන්නේ තමන් උපමා කොට ගැනීමටයි. තමා උපමා කොට බැලුවොත් දැන් තමන්ට තම කිසි කෙනෙක් බනිනවාට කැමති නැහැ. ගානවාට කැමති නැහැ. අනතුරක් කරනවාට කැමති නැහැ. පාඩුවක් කරනවාට කැමති නැහැ. තමන් මේ විදිහේ හිංසා පීඩාකාරී තත්ත්වයට අකමැති නම් ලෝවැසි කිසිම සත්‍යයක් තම තමාටත් හිංසා පීඩා වෙනවට කැමති වෙන්නේ නැහැ. ඒක නිසා තමන් උපමා කරගෙන ලෝවැසි සීළු සත්‍යයන්ගත කරුණාව පැවැත්වීම යුතුයි කියන එකයි ඒ සරුවක්ඥන් වහන්සේ අපට අනුශාසනා කළා තියෙන්නේ. පින්නතුනි එක කුඩා සතකෝ ඝාතනය කිරීමෙන් මුළු ලෝකෙටම අකුසලයේ බෙදී යනවා. ඒ කොහොමද බලන්න අපේ ලංකාවේ වැඩි හිටියා නේද? කල්යාණිතිස්ස රහතන් වහන්සේ. කලණිතිස්ස රජුරුවන්ගේ කාලේ කලණිතිස්ස රජුරුවන්ටත් එතුමාගේ සහෝදරයාටත් අකුරු ගැන්වුවත් මේ රහතන් වහන්සේ. ඒ රජතුමා තමන්ගේ ඒ ආචාර්යයන් වහන්සේ වෙන්නේ කලණිතිස්ස කල්යාණිතිස්ස රහතන් වහන්සේට හැමදාම gedara දානිට ආරාධනා කළා. ඔය අතරතුර පුදුම දෙයක් වුණා. ඒ රජතුමාගේම සහෝදරයා රජ බිසව සමග අයතු සම්බන්ධයක් ඇති වෙලා ඒක රජතුමාට දැනගන්න ලැබුණන් පස්සේ වහාම මේ සහෝදරයා රතින් එහා මෙහා සංගවිය ගියා. ඒ අතරත ඔහු ලිපියක් ලෑස්ති කරලා චරපුරුෂයෙකු පැවිදි කරවලා මේ රහතන් වහන්සේගේ පිටුපසින් ඒ රජවාසයට යන්න සැලැස්සුවා සාමාන්‍ය භික්ෂුවක් හැටියට. රජතුමා හිතුවා මේ රහතන් වහන්සේ දන්න අඳුරන ස්වාමින් වහන්සේ නමක් වෙන්න ඇති කියලා. රහතන් වහන්සේ හිතුවා රජතුමා දන්න අඳුරන කුලුපග භික්ෂුවක් වෙන්න ඇති කියලා කතා නැතුව දානෙට වැඩියා. දානවාදලා ආපහු පිටත් වෙනකොට රජතුමා රජ මෙහෙසියයි දෙන්න පසු ගමන් ගියා ටික දුරක් මාලිගාවෙන් බැහැලා ඊළඟට ආපසු සමුගෙන රජතුමා රජවාසල පැත්තට හැරිලා එනකොට අර චරපුරුෂ චීවර ධාරියා අර ලියුම විසිකරා විසවට අහුලා ගන්නද ඕක රජුරවන්ට ඇහිලා වහා මේ කතට අරගෙන බැලුවා මේ රහතන් වහන්සේගේ අකුරු රහතන් වහන්සේගෙන් රජ්ජුරුවේ තමන්ගේ සහෝදරය ඉගෙන ගත්තේ එනිසා ඒ සහෝදරතුමාගේ අකුරු රහතන් වහන්සේගේ අකුරු හා සමානයි රජතුමා අස්ථාන කෝපයක් ගත් රහතන් වහන්සේ ගැන මේ විදිහේ අයුතු ලිපියක් මේ භික්ෂුන් වහන්සේ මෙහෙම යෙදුවනේද කියලා අර චාරිපුරුෂයා යන්න ගියා අල්ලගන්න බැරි වුණ අනේ මේ රහතන් වහන්සේ අල්ලගන්නේ තෙල් කටාරමේ දාලා පිරිනිවන් පෑවෙව්වා මොනතරම් පුදුම පාපයක්ද රජුරුවන් සිද්ධ කරගත්තේ දෙවියොත් කෝප වෙලා මහා සාගරයේ ගැලුවා ශ්‍රී ලංකාවට කොච්චරද ගව් හතක් දොරට පටනුගම් සිය ගානක් විනාශ කළා වෙලාවේ නේද පින්නතුනි අර දේවී කියන රාජකුමාරිකාව මේ රට ජාතිය වෙනුවෙන් මුහුදට බිලිවෙන්න මුහුදටපත් වුණේ රුවකින්. ඉතින් ඒ රහතන් වහන්සේ ඇයි මේ තෙල් කටාරමේ ත්‍රිණවම් පාන කරම අකුසලයකට මුහුණ පෑවේ? පින්නතුනි තාම ස්වල්ප අකුසලයක්. බලන්න මේ අකුසලයේ බෙදී යන හැටිනේ. ඈත අතීතේ කාලෙක උන්වහන්සේ බොහෝ කුසල් පාරමී පුරාගෙන අතරතේ ගොකුළු ළමයෙක් වෙලා ගොකුළු දරුවෙක් හැටියට ජීවත් වුණා. ඒ අතරත ගව ගාලේ කිරි දොවලා ඒ කිරි උණු කරන වෙලාවේ උණු කරන් ඉස්සෙල්ලා කිරි හට්ටියට මැස්සෙක් වැටුණා. මේ මැස්ස ගොඩ දාන්න තිබුණා. මේ මැස්ස ගොඩ දාන්න නැතුව මොකද කියලා මැරිච්චාවි කියලා කිරි උණු කෙරුවා. ඉතින් මැස්සා කිරිත් එක්ක තැම්බෙලා මැරුණා. මේ අකුසලයේ පුංචි නේද? නමුත් පුංචි අකුසලයේ මොනතරම් භයානකද ඒ ගොකුළු ළමයා ඒ කාලේ ඒ පාපෙන් අවීචයේ උපන්නා. අවුරුදු කෝටි ගාණක් දුක් විඳලා විඳලා තමයි නැවත නැවත ආවේ සුගතියකට පෙර ගොඩාක් පින් තිබිච්ච නිසා කුසල් තිබුණා වහන්සේ බොහෝ කුසල් කරපු කෙනෙක්. මේ සුවල්පත් කරද්දක් උනේ. නමුත් මිනිස්සෙකු වශයෙන් ඊට පෙර වාර 499 වාරයක් ඒ කතාවේ මේ මරුන් කඳ ලැබුණා. එතකොට තෙල් කටාරමේ මරා දැමීමේ කවුද? මිනිස්යෝනි. මිනිසයන් විසින් මේ මරණය සිද්ධ කරන ලැබුවේ. ඒ සියල්ලන් එතකොට මනුෂ්‍ය ඝාතන අකුසලයේ නේද? නැත්තා මැරීමේ අකුසලයේ මුන්වහන්සේ වින්දා. නමුත් උන්වහන්සේ නිසා මොනතරම් පිරිසක් අකුසල රැස් කරගත්තද? ඒගොල්ලොන්ට සසර කොච්චර විපාක ලැබෙයිද? ඔය වගේම මේ අන්තිමට 500 වෙනි ආත්මයේ තේ විපාක වින්දේ රහත් වෙලා. ඒ රජතුමාට ඒ රාජපුරුෂයන්වත් පංචානන්තාලයේ කර්මෙන් එකක් නේද? අරහන්ත ඝාතනි. ඒගොල්ලෝ කොච්චර කලක් දුක් විඳීද? ඒගොල්ලෝ නැවත මනුෂ්‍ය ලෝකයට මොනතරම් අකුසල විපාක විඳීද? මේ තරම් බැලුවා මුළු ලෝකයටම පුංචි අකුසලයේ පවා බෙදී යනවා භයානකයි. එනිසා ඡාම කුඩා සතෙකුට උනත් දන දන හිංසා නොවන හැටියට පැවතුනොත් අපිට මේ සංසාරේ කෙටි කරගන්නවා පමණක් නෙමෙයි මුළු ලෝකේම ආශිර්වාදයක් අපට ලබා ගන්න පුළුවන් වෙනවා. පින්තුන් අහලා ඇති පුදුම සිද්ධියක්. ඒ කියන්නේ කිහිරි උලකින් ඔය වගේම ගොපුරු ළමයි කියලා කිහිරි උලකින් මැස්සෙකුට විද්දා. ඒ පාපය නිසා අවීචී දුක් විඳලා ඇවිල්ලා ආත්භාව 490 වාරයක් කිහිරි උලේ උල තබා මරුන් ලැබුවා මිනිසෙකු වශයෙන්. මොනතරම් පුදුම පුංචි අකුසලේ පවා විපාක දෙන්න ගියාම ඒ වගේම 500 වෙනි ආත්මයේදී සවැත් නුවරේ ඉපදී සරියුත් මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය උතුමෙක් බවට පොත් මේ රජගහ නුවර. මේ රජගහ නුවර මෙතුමා හොඳ උසස් වංශික බ්‍රාහ්මණ මානවකයෙක් වෙ හිටියා. බොහොම ලස්සන ශරීරේ. නම උත්තර කියලා. ඔය අතර වස්සකාර කියන මගධ මහා මාත්‍යාගේ දියණිය සරම් පාවා දෙන්න අතර ඒක ප්‍රතික්ෂේප කරලයි මහණුනේ. මහණ වෙච්ච අලුතම සරියුත් මහ රහතන් වහන්සේට උදරාබාධයක් හැදිලා හැන්දෑවක පසුදා උදේම ඒක මේ ගිතිල් පින්දපාත කරගෙන එන්න මේ සාමණේර උත්තර සාමණේරයන් වහන්සේ පාත්‍රයේ තරගෙන හිමිදිරි පාන්දර පිටත් වුණා. ওই පිටත් යන අතර වේළුවනාරාමයෙන් පිටත් වෙලා පොකුණක් ළඟ මේ පාත්‍රයේ තියලා මූණ සෝදන්න පොකුණට දැස්සා. ඒ අතර ගියක් කඩාපු හොරු රංචුවක් පස්සේ රාජපුරුෂයන් දූගෙන එනකොට ඒක හොරේ. කන් දෙදී භාණ්ඩ ගොඩාක් පොඩි බැඳගෙන ඇවිල්ලා ඒවා මේ පාත්‍රයට දාලා දිව්වා. ඕ ජීවිතේ බේරගන්න. ඉතින් අර පස්සෙන් ආපු රාජපුරුෂයෝ මේ පාත්‍රයේ පොදියක් තියෙනවා දැකලා බැලුවා මේ gedara බඩු. පස්සේ මේ කුඩා සාමණේරයන් වහන්සේ අල්ලාගත්තා. කුඩා කිව්වට දැන් අවුරුදු 20ක තරම් හොඳ දෙනෙම ඇති බොහෝම වාසනාවන්ත රූපයක් ඇති ස්වාමින් වහන්සේ. අල්ලගනින්ග වස්සකාන මගද මහා මාත්‍යාට බාර දුන්නා. මෙන්න මේ ගේ බෙනුපු එක්කදා හොරෙක් කියලා. වස්සකාර බ්‍රාහ්මණයා දැන් අමරු අමනාපෙන් හිටියේ තමන්ගේ දියණිය සරණ පාවා නොගත් නිසා. ඒක නිසා තෙලියෙම කිසියම් වගේ භාගයක් නැතුව කිහිරිවලේ තබන්න නියම කළා. අනේ ඉතින් කිහිරිවලේ ඉන්දෝකමී කුඩා ස්වාමින් වහන්සේ පමා නිසා සරියුත් මහ රහතන් වහන්සේ දිවසින් සොයා බැලුවා මෙන්න විපතක්. පස්සේ බුදුරජාණන් වහන්සේට දනුන් දීලා විශාල සංඝ පිරිසක් එක්ක වැඩියා ඒ සොහොනට සොම්බිමට. එවලාවේ සාරුවක්ඥන් වහන්සේ උත්තර සාමණේරයන් වහන්සේගේ ඉසට අත තියලා බොහෝම කරුණාවෙන් කතා කළා උත්තර දුක් දෙපා. මේක මේ වස්සකාර මගද මහා මාත්‍යාගේ වරදක් නෙමෙයි. රාජපුරුෂයන්ගේ වරදක් නෙමෙයි. මේක තමන් සසරදී කරගත්ත මෙන්න මේ විදිහ අකුසලයක විපාකයක්. ඒ කියන්නේ මැස්සෙකු කිහිරුවලකින් විද්දා. ඉදලා මැරුණා. එනිසා දැන් මේ 500 වෙනි වාරයයි ඔබ විපාකයට මුණ පෑවේ. හැබැයි මින් ඉදිරියට විපාක නැහැ. මෙන්න මේක මෙනෙහි කරන්න කියලා භාවනා අරමුණක් දුන්නා. උල පිටම රහත් වුණා. උන්වහන්සේ ඒ විපාක වාරයෙන් අවසන් වුණා පමණක් නෙමේ මතු සසර විඳින්න තියෙන සියලු සංසාර දෝෂ වලින් අත මිදුණා. මේ බලන්න පුංචි අකුසලේ පවා බෙදී යන හැටි. ඒ නිසා අපි සෑම විටම අනුකම්පා කරන්න ඕනේ මේ කුඩා මැසි මඳුරුවන් වැනි සතුන්ගේ පවා. ඒ කියන්නේ මේ එළුවන්, බැටළුවන්, කුකුලන් ආදී නොයෙක් විදිහේ සත්ව ඝාතනය කිරීම නොදන්නා කමින් සිදුවෙන දෙයක්. පින්නතුන් අහලා ඇති කොසල් මහරජුරෝ මහා යාගයක් කරන්න ගියා දවසක් ඒ කියන්නේ කුමාරයන් 100යි කුමාරිකාවන් 100යි දාසියන් 100යි දාසීන් 100යි ඔහුම කොම සත්වයන් කොට්ටාසතුරෙන් 100 100 බැගින් අරගෙන විශාල යාගයක් කරන්න සෝදාන් වුණා මහා බයක් ඇති වෙලා ඒ බයට අග්‍ර පුරෝහිතයා මොකද කරේ මේ නැති කරදරයක් තවත් ඇති කරන්නයි මේ මහා යාගයක් යොදාගත්තේ. ඕක දැනගෙන මල්ලිකා දේව රජුවන්ට දොස් කිව්වා මහා පරිමාණේ කෑම ගන්න පුළුවන් වුණාට මෙච්චර බුද්ධියක් නැද්ද? මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ළඟම විහාරේ වැඩින්නවා ජේතවනාරාමේ. ඇයි මේ පුරෝහිතයා කියන මේ මහා පෞරස් කරන්න යන්නේ වහාමියන් බුදුරජාණන් වහන්සේ දකින්න කියලා එක් කරගෙන ගියා. එක් කරගෙන ගිහලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඒ කොම කාරණා පහදා දීලා ඒ පාපය අත මිදෙව්වා. ඊට පස්සේ සංඝ සභාවේ සාකච්ඡාවක් ඇති වුණා. මේ මල්ලිකා පුදුම විදිහේ බුද්ධිමත් වැඩක් මේ කෙරුවේ. රජතුමා මේසා විශාල පාපයකින් මුදවාගත්තා කියලා. බුදුරජාන් වහන්සේ වදාලා මේ මල්ලිකාව අද විතරක් නෙමෙයි. මේට පෙර ඈතම කාලෙක පුදුම විදිහේ මේ වාගේ අභිරදානියක් දීලා තියෙනවා. ඒ මොකද ඒ කාලේ මෙතුමිය රාජමහේසිකාවක්. ඒ කියන්නේ උග්ගසේන කියන රජතුමාගේ රාජමහේසිකාව. ඒ කාලේ රජවරු හිටියා 100ක්. ඒ සිය දෙනාගෙන් බාලම රාජකුමාරයා තමයි උග්ගසේන. එතුමාගේ දෙරිදවත් මේ විසව තමයි ධම්මදින්නා කියලා මෙතුමියේ කාලේ. ඔය අතරතුර බර්ණස් නුවර ප්‍රධාන රජතුමා තමන්ගේ ශක්තිය යොදවලා මුළු මහත් රාජධානි 100ම අත්කරගත්තා. ඔය අත්කරගත්තේ එක්තරා වෘක්ෂ දේවතාවෙකුට බාර වුණා. මට තරුණ වයසේ රාජ්‍ය ලැබුණොත් මම මුළු 100ක් රජවරුන්ගේ රජ බිසවරුන්ගේ ලේ මස් වලින් බිලි පූජාවක් කරනවා කියලා. ඇත්ත වශයෙන් ඔහුගේ පින නිසායි ඔහුගේ සූරභාවය නිසායි රාජ්‍ය සීයමත්පත් කරගත්තා. ඔහු හිතුවා ඇත්තට මේ දේවතානුභාවයෙන් තමයි මට රාජ්‍ය ලැබුණේ. ඒ වගේම මේ මුළු ජම්බුද්දීප අත්පත් කරගන්න පුළුවන් වුණේ කියලා තමන්ගේ බලසේනාව යොදලා අර කොම රජවරුයි රජ බිසෝවරුයි අල්ලගෙන ආවා. හැබැයි මේ ධම්මදින්නා කියන ඒ මහේසිකාව එවකට ගර්භණී වෙ හිටියා. එනිසා අනුකම්පා කළ එතුමිය ගෙනාවේ නැහැ. ඔය අතර ඇත්තට වෘක්ෂයේ අධිග්‍රහිත දේවතාවෙක් හිටියා. මේ දේවතාවා මහා කරුණාවෙන් හිතුවා අනේ මේ මිනිසයා මේ රජතුමා මගේ පෙනකින් මගේ බලයෙන් රජයටපත් උනා නෙමෙයි මේ තැනැත්තා මේසා විශාල අකුසලයක් කරන්න යනවා. මගේ විමානද්්වාරය අපිරිසුදු වෙනවා. මේක වළක්වා ගන්න කාගේ හරි පිටක් ඕන නේද කියලා හැම දෙවි කෙනෙක් එක්කම ගිහින් සාකච්ඡා කළා. සතරවරන් දෙවියන් දෙ කිව්වා. ඒත් නෑ සද්දේව රජුරවන්වත් කිව්වා. එතුමා කිව්වා මටත් ඕක නම් වළක්වන්න බෑ. වළක්වන්න පුළුවන් එකම කෙනෙක් ඉන්නවා. ඒ කවුරු නෙමෙයි අර උග්ගසේන රජුරවන්ගේ බිසව ගර්භණීව ඉන්න ධම්මදින්න එතුමියට පෙර જાති පේනවා. එතුමියට පෙර කම් බොහෝ ඈත පේනවා. එතුමියට පුළුවන් මේක වළක්වන්න. වහාම එතුමියත් ගෙන්න ගන්න කිව්වා. පස්සේ අර බර්ණස් රජුරවන්ද පෙනී හිටියා මේ අහසේ දේවතාවා. එනි ඉඳලා කිව්වා තමුන්නාස බුරුකාරේ මේ ඔක්කොම ගේනවා කියලා එක්කෙනෙක් ගෙනාවෙ නැනේ ධම්මදින්නා ගෙනාවෙ නැනේ. ඉතින් ගෙන්නගත්තා පස්සේ ඊට පස්සේ එතුමිය <clears throat> එතෙන්දී පුදුම විදිහේ ඥානවන්ත වැඩක් කළා. අච්චර වැඩිහිට රජදරුවෝ සිටිද්දී තමන්ගේ ස්වාමි රජදරුවාට වැඳා උග්ගසෙන් රජුරවන්ට වැඳා. එතකොට බර්ණස් රජුරයා මොකද මේ වැඩිහිටියන් ඉදින්දී මේ අනිත් එක්කිනුට වදින්නේ? ඒ මගේ ස්වාමියා. මගේ සියලු රසය ඉතුරු දුන්නේ මෙතුමා. එනිසා මං වැන්දා. එතකොටම අර දේවතාවා සාදු සාදු කියලා ඇවිල්ලා එතුණු මල් මෙතකින් පූජා කළා. ඊළඟට <clears throat> දැන් මේ අනේ රජදරුවන්ට වඩා නායක මේ බ්‍රහ්මදත්ත රජුරුවන් එයාට හඳින්නේ වැඳින්නේ නැහැ. ඒ වගේම දේවතාවට වැඳින්නේ නැහැ. දේවතාවට වැඳින්නේ නැත්යයි කියලා අහනකොට කිව්වා තමුන්හාස රාජවන්නේ මේ දෙවියන්ගේ අනුභවයෙන් නෙමෙයි තමුන්හාසගේ පිළින්. එනිසා දෙවියන්ට මං වදින්න අවශ්‍ය නැහැ කිව්වා. එතකොටත් ඒ දේවතාවේලා මල් වෙතකින් ස්තුති කළා සාදුකාර දුන්නා. ඔය විදිහට ඉස්සා අවස්ථා හතරකදීම සාදුකාර දෙලා මෙතුමිය ඇඬුවා. ඇඬුවෙන් පස්සේ සීනහ වුණා. එතකොට මේ බ්‍රහ්මදත්ත රාජ්‍යලෝ ඇසුව මොකද ඇඬුවේ? දේවයන් වහන්සේ මං ඇඬුවේ ඊටාම වැදගත් කාරණයක් සිහි වෙලා. ඒ කියන්නේ පෙර જાතියක මම සාමාන්‍ය ජනපදයක සිටුවරයෙක් වාගේ ඉන්න කෙනෙකුගේ ස්වාමි දියණියක් වෙලා හිටියා. මගේ ගෙදරට බොහෝම හිතවත් ඥාති පිරිසක් ආපේලාවේ එයත් කන රසමියරු කෑම ආදණ්ඩ අපේ 16ට කිව්ව මස් හොයාගෙන ඉන්න කියලා මස් කඩේකින්. එදා මස් නැහැ. පස්සේ මොකද කලේ අපේ ගෙදර ඇති කරන එළු දෙනක් හිටියා. ඉතින් මගේ අතිම මේ එළු දෙන මාරලා එදා ඒ එළු මස් සමග මම දානේ දෙවගුවා. කියන්නේ ආහාර සංග්‍රහය කළා, භෝජන සංග්‍රහ කළා. ඒ අකුසලේ නිසා මම අවීචී මහා නුරගේ දුක් විඳා. අන්තිමේදී නැවත නැති එළු දෙනක් වෙමින් අර මරුන් කෑව එළු දෙනගේම ලෝම ගණත මට බෙලි කැපුම් ලබන්න සිද්ධ වුණා. ඒක සිහි වෙනකොට මට සිනහ සිනහ පහළ වුණා. අද මං ඒක නිදහස් වුණා. නමුත් අඳුනේ මහරජා තුමනි මම එක එළු දෙනෙක් මැරුවේ. එක එළු දෙනෙක් මාල එළු දෙනගේ ඇඟේ ලෝම ගාහට මට මරුන් කන්නේ දුනා එළු දෙනගේ වශයෙන්ම. ඒ වගේම අවීචයේ දුක් විඳලා දැන් තමුන් වහන්සේ මේසා වටිනා රජවරු 100ක්, විසෝවරු 100ක් මේ අත්ෝ මල්ල මොනතරම් දුක් විපාකද තමුන් වහන්සේපත් වෙනවාද කියලායි මගේ මේ කනගාටුව කිව්වා. එතකොටම අර දේවතාව ඇවිල්ලා මල් මෙටක් කියලා සාදුකාර දෙල ස්තුති කළා බොහෝම හරියට ඉතාම වැදගත් පණිවිඩයක් කියලා. මෙයින් මේ රජතුමා බිහිතියටපත් වෙලා වහාම අර සීලුබ දෙනාට වැඩි හිටියන්නේ වැඳලා Tamanට වඩා ලාභාලයට ආචාර කළ සමාව ගත්තා. සමහරගෙන යැත්තංග රාජධානුවට පිටත් කර යවුවා. ඉතින් බුදුරජාන් වහන්සේ වදාලා එදා ඒ ධම්මදින්නා තමයි අද මේ කෝසල මල්ලිකාව. එදා ඒ වෘක්ෂ දේවතාවා නම් තමන් වහන්සේ ලෝතුරා බුදු වූ තමන් වහන්සේ කියන එක පහදා දුන්නා. එදා ඒ කාලේ ඒ විශාල විපත්තියෙන් ගොඩගනු ලැබූ රජතුමා තමයි අද මේ කොසල් මහරජතුමා කියලා පහදා දුන්නා. බලන්න පින්නුතුනි එක එළු දෙනුක මරලා මිච්ඡර අකුසලයේ පාක්ෂයක් විඳින්න සිද්ධ වුණා නම් මේ තරම් විශාල සත්ව ඝාතන කරනවා. දැන් අද කාලේ මේ ගොවිතැන් කරන ගොවියෝ මොනතරම් කුරුමීන් නැසනවාද? ඒ වගේම තවත් තවත් ක්‍රම වලින් ප්‍රාණඝාත කරනවාද? අද ඉස්සර වාගෙන මේ මැෂින් වලින් සතුන් මරාගෙන නමස් කරගන්නවා. ඉතින් මේ ඇත්තෝ මොනතරම් සංසාරයකටපත් වෙනවද? ඒවා අනාගතයේ නෙමෙයි වර්තමාන වශයෙන් විපාක ලැබෙන මහේශ මහා බල සම්පන්න එවාගෙම මහා සාවද්‍ය අකුසල් බාටපත් වෙනවා කියන එක මෙලින් අපට පැහැදිලි වෙනවා. අනික් කාණේ තමයි අපි සලකා බලමු. ප්‍රාණඝාතයේ කියන කෙසේ මෙසේ සුළු දෙයක් නෙමෙයි. තින්නතුන් අහලා ඇති අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දවසක ස්වාමින් වහන්සේලා කණ්ඩායම් තුනක් තුම්පලකින් ආවා. එයින් එක පිරිසක් ඇහැම ස්වාමීන් වහන්සේ අපේ නතරමඟ ගමක පිරිසුඟා වැඩියා. එවෙලාවේ අපට දායකෝ අපි ඔය එක ශාලාවකට වඩම්මලා තියාගෙන කොටසක් බණ ඇහුවා කොටසක් දානේ සූදානම් කළා. ඒ වෙලාවේ දානේ උයන පිහින අයගෙන් කුසියේ පිදුරු කැරල්ලකට ගිනි අවිදලා ඒ පිදුරු කැරල්ල අහසට නැගුණ අසුලඟින්. එතකොට අහසේ පියාසර කරන කපුටෙකුගේ බෙල්ලේ පැටලලා කපුටා අහසීදිම මැරී වැටුණා. ඉතින් අපට හිතුණ අනේ මොනතරම් පුදුම කර්මයක් කළාද මේ කපුටා අහසේදීවත් මොහොත මේ කර්මයේ පහකෙන් නිදහස් වෙන්න බැරි වුණානේ ස්වාමිනේ මොන හේතුවක්ද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඔය කපුටුවා පෙර જાතික ගොවියෙක් බොහෝම ඈත කාලෙක. ඒ ගොවියා ගිහිටියා බොහෝම කම්මැලි ගුණෙක්. ඒ කුඹරට ගියත් ඔහු වැතිරෙනවා කුඹුරේ. කරත්ත බැන්දත් ඔහු වැතිරෙනවා කරත්තේ. මේ මේ පාරේ. ඒ වගේම තවලමක් දැම්මත් ඔහු ගිහින් පතිත වෙනවා. ඉතින් කොච්චර ගහවත් නැගිටින්නේ නැහැ. බොහොම කම්මැලි. මේ විදිහට ඉතින් කලක් මේ ගුණාගෙන් වැඩ ගන්න බැලුවා මේ මිනිස්යාට බැරි නිසා බොහෝම තදින් හිතේ වේදනාවක් ඇති කරගෙන පිදුරු වලින් මේ සතාව වෙලලා පිදුරු ගිනි කියලා මැරෙව්වා. ওই අකුසලයේ නිසා අවීචේ දුක් විඳා. ආත්ම 100ක් වාරේ ওই විදිහටම ගින්නෙන් පිච්චලා මැරුණා. මේ 100 වෙනි වාරයයි කෙනෙකුන් වහන්සේ පහදා ධර්ම දේශනා කළා. ඔය වගේම තව අනික් පිරිසක් හැම ස්වාමීන් අපි මේ මුහුදෙන් එගොඩ ඉඳලා එන්නේ අපි මුහුදේ නැවෙන් එනකොට නැව මුහුදේ නැවතුණා. ඉතින් නොයෙක් විදිහට උත්සාහ ගත්තාම මේ නැව පදවන්නට බැරි වුණා. පස්සේ කාලකන්ණි සලාකයක්ද තුන් වාරයක්ම කාලකන්ණි සලාකයේ වැටුනේ කපිතාංගේ බිරිඳට. ඒ බිරිඳ බොහොම තරුණ වාසයේ බොහොම ලස්සන බිරිඳක්. නමුත් කපිතාං කිව්වා දැන් මේ එක්කෙනෙක් නිසා මේ විශාල පිරිසක් මුහුදුබස් කරන්න මම කැමති නෑ. ඒ සමාට පේන්නේ නැති හැටියට වැලි ගෝණියක් දෙන්නේ බැඳලා මුහුදට දාන්නයි කිව්වා. අනේ ස්වාමීනි ඒ කාන්තාව අඳා අඳාකින් මුහුද ගිලුණා. ඉතින් අපි හිතුවා මොනතරම් අකුසලයක විපාකයක්ද කියලා අහගමු කියලා. බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි ඒකත් එහෙම සිද්ධියක් එකමේ පෙර જાතියක ගොවියෙකුගේ බිරිඳක්. ඒ ගෙදර හදනවා බල්ලෙක්. මේ බල්ලා හැම වෙලාවෙම මේ බිරිඳ එක්ක මේ උපාසිකාව එක්ක හැම තැනටම යනවා. කුඹරට යනකොට යනවා, කඩේට යනකොට යනවා, ළිඳට යනකොට යනවා. ඉතින් දකින දකින සමහර මිනිස්සු විහිළු කරනවා අන්න අන්න බලු වැද්දි බලු වැද්දි යනවා කියලා. එයින් මෙතුණිය හරි ලැජ්ජාටපත් වෙලා අන්තිමේදී මේ සතාව බේරන්න බැරුව එක දවසක් කුඹරට ගිහින් එනකොට අර කැඳගෙන ඉච්ච කලේ වැලි පුරවලා මේ මල්ලගේ බෙල්ලේ එක කොනකුත් කලේ එක කොනකුත් ලණුවකින් බැඳලා වතුනකට දැම්මා. අන්තිමේ බල්ලා එකෙන් මැරී ගියා. ඒ අකුසලයේ නිසා මෙතුමිය ඔය වගේම අවීචයේ දුක් විඳලා වෙලා ආත්භාව 100ක්ම මේ විදිහේ දියේ ගිලිය මැරෙන්න සිද්ධ වුණා. බලන්න මහණෙනි කර්මයන්ගේ හැටි මහා මොහොතේවත් දේරුමක් වෙන්නේ නැහැ. තාපිරිසක් එදා මහව ස්වාමීන් අපි මෙහෙම අසවල් පළාත ඉඳලා ඉන්නේ. අපි අතරමඟ විහාරස්ථානික ලැබුම් ගත්තේ ගල්ලෙනක. අපි රාත්‍රියේ ගල්ලෙනේ ඉනකොට විශාල ගලක් පෙල්ලවෙලා කිසි කෙනෙකුට ඒ ගල පෙරලා ගන්න බැරුව අපි 7000ක්ම ගල්ලෙනේ කොටු වෙලා හිටියා කෑමක් බීමක් නැතුව. අන්තිමේදී හත්වෙනි දවසේදී මේ ගල ඉබේම පෙරලා ගියා. ඉතින් අපට කෑමක් බීමක් නැතුව හිටිය නිසා ඒ විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා දායකවරුත් බොහෝම අපහසුයෙන් අපිට කැඳ වතුර පොවලා අපේ පණ ටික අරගෙන ටික දාසකින් අපි මේ ආවා. අනේ ස්වාමීනි මොන විපාකයක්ද අපට මේ ලැබුණේ? මහණනි ඔබ සෑම දෙනා හත් දෙනාම මීට පෙර જાතියක ගවයන් බලන ගොපල්ලන්ව සිටින කාලේ ගවයන් බලමින් ඉන්න අතර එක්තරා හුඹහකට කය තලගොයේ කිංගුවා. මේ තලගොයා අල්ලගන්න මේගොල්ලෝ කෙරේ වටේට තියෙන සීලුවම හුඹස් හිදුරු වැහුවා. හිදුරු වලින් වැහුවා. ඉතින් එනකොට මේක විවෘත කරනවා කියලායි වහලා ගියේ. නමුත් එනකොට අමතක වුණා. අය දවස් 7කින් තමයි ඒ පාරේ යන්න වෙන්නේ. හත්වෙනි දවසේ යනකොට මතක් කළා මේ උඹහේ සිදුරු විවෘත කළ බැලුවාම කෑමක් බීමක් නැතුව බොහෝම දුබල වූ මේ තලගොයා එළියට ආවා. අන්තිමේදී එකින් සිද්ධ වුණේ මෙයන් හිත අනුකම්පාව ඇතිලා අතගාලා පිටත් කර ඇරියා. මේ අකුසලයේ නිසා අවීචීර්ණංගේ නැ නමුත් ආත්ම භාව 14ක්ම මේ වගේ ගල්ෙන් වලට කොටු වෙලා 7000 7000 සබහක් දෙනාට දුක් විඳින සිද්ධ වුණා. මේ වගේ පර්වත කුහරයකදීවා අකුසල කර්මයෙන් මිදීමක් නැහැ කියන එක පහදා දෙමින් විශිෂ්ට ධර්ම දේශනාවක් වදාලා තුන් පිරිසටම ඒ සිළු දෙනා වහන්සේ සියලු කෙලෙස් නසා ඒ බණපදයෙන් අරිහත්ත්වයටදපත් වුණා. පින්වතුනි බලන්න ස්වල්ප වූ අකුසලයේ පවා විපාක දීමේදී අප්‍රමාණ විපාකවලට දුක් විපාකවලට පාත්‍ර නැහැටි. ප්‍රාණඝාතයෙන් වැළකීමේ ආනිසංස වශයෙන් මෙහෙම සඳහන් වෙනවා. අංග පච්ඡංග සම්පන්නත ප්‍රාණඝාතයෙන් වැළකුණු අය හැමදාම හොඳට අංගපසංග ඇති උත්පත්ති ලැබෙනවා. අංග විකල වෙන්නේම නැහැ. නමුත් ප්‍රාණඝාත කරපු අය මනුලොවට ආම අංග විකල වෙනවා. ආරෝ පරිණාහ සම්පත්තිත ප්‍රාණඝාත නොකරපු අය හොඳට උසමහත ඇති බොහොම නිරෝගී කයක් ඇත්තෝ වෙනවා. නමුත් ප්‍රාණඝාත කරපු අය ඒ වාගේ නැතුව බොහෝම අප්‍රසන්න නිකන් කුරුමිට්ටන් වැනි තත්ත්වයකටපත් වෙනවා. ඒ වගේම ප්‍රාණඝාතයෙන් වැළකුණු අය ජව සම්පත්තිතා බොහෝම ශක්තිමත් ජවයක් ඇති අය බවටපත් වෙනවා. ප්‍රාණඝාත කරපු අය බොහොම දුර්වල පුද්ගලයන් වෙනවා. ඒ වගේම ප්‍රාණඝාතයෙන් වැළකුණු අය බොහෝම සුපිහිටි සිරිපතුල් ඇති කෙනෙක් වාගේ අපේ බුදුරජාන් වහන්සේගේ තියෙනවා නේද සිරිපතුල සම්පූර්ණයෙන් බෙදෑසක් මෙන්න සමතලා පොළොව පිහිටනවා කියලා ඒ වාගේ පිහිටෙන සිරිපතුල් ඇත්තෝ වෙනවා නමුත් ප්‍රාණඝාත කරන අයගේ পায় ඒ වාගෙන උත්කුටික වෙනවා ඒ වාගේම ප්‍රාණඝාතින් වැළකුණු අය දික් විලිඹු දික් ඇඟිලි ඒ වාගේම ඍජු ශරීරයත්ෝ වෙනවා ප්‍රාණඝාත අකුසලයේ කරගත් අය ඒ ලකුණු වලින් සම්පූර්ණයෙන් තොර වෙනවා එවාගෙම චාරුතා එවන්ගේ බොහෝ මනෝඥ ශරීරයත් හෝ වෙනවා ප්‍රාණඝාතයෙන් වැළකුණු අය. ප්‍රාණඝාත කරන අය බොහොම අමනෝඥ ශරීරයත් හෝ වෙනවා. මුදුතා එවාගෙම ප්‍රාණඝාතයෙන් වැළකෙන බොහෝම මුරුදු මොලොක් එවාගෙම ප්‍රසන්න ශරීර සිව්මැලි ශරීරයත් හෝ වෙනවා. ප්‍රාණඝාත කරපහ බොහොම ගොරෝසු ශරීරයත් හෝ බාටපත් වෙනවා. එවාගෙම සුචිතා ප්‍රාණඝාතයෙන් වැළකුණු අය බොහෝම පිරිසුදු ශරීරයත් හෝ වෙනවා. බොහොම පිරිසුදු ශරීරයක් හොයනවා ප්‍රාණඝාත කරපා බොහොම අපිරිසුදු අය බාටපත් වෙනවා දුගඳයි ඇත්තෝ වෙනවා එවාගෙම සූරතා ප්‍රාණඝාත නොකරපු අය බොහොම නිර්භීත අය වෙනවා ඒ කියන්නේ ඕන රාජසභාවකම ඍජුව කතා කරන්න එවාගෙම බොහොම දෙනාගේ ප්‍රේමනාප භාවය දිනාගන්න සුදුසු වෙනවා නමුත් ප්‍රාණඝාත කරපා බොහොම දුර්වල දුරුමංකුවය බාටපත් වෙනවා එවාගෙම මහබලතා කාමගාතෙන් වැළකුණු අය බොහෝම ශක්ති පන්තය බාටපත් වෙනවා. බොහෝම ශක්තිමත් අය බාටපත් වෙන අපේ දුටුගමුන් රජතුමා වාගේ. ප්‍රාණඝාත කරපු අය හැම අතකින්ම කායික දුර්වලකම් වලින් පෙළීමටපත් වෙනවා. ඒ වගේම විශ්ෂට්ඨ වචනතා ප්‍රාණඝාතයෙන් වැළකුණු අයගේ වචන බොහෝම පැහැදිලිව නිකුත් වෙන වචන වෙනවා. ඒ කියන්නේ හොඳ කතිකත්වයක් ලබනවා. නමුත් ප්‍රාණඝාත කරපු අය මනුලෝ උපන්නාම ඒ වාගේ වික්ත බාටපත් නොවන්නෝ බවට පත් වෙනවා. ලෝකපියතා. ඒ වගේම ප්‍රාණඝාතයෙන් වැළකුණු අය ලෝවැසි ජනතාවට බොහෝම ප්‍රියමනාප වෙනවා. නිතර දකින්න නිතර කතා කරන්න හැමදෙනාටම ප්‍රියභාවයක් ඇති වෙන හැමදෙනාගේ මෛත්‍රිය ලබන්නේ වෙනවා. නමුත් ප්‍රාණඝාත කරපය මනුලෝ උපන්නාම කිසි කෙනෙකුට ප්‍රියමනාප නැති හැමදෙනාගෙන් කොන් වෙන පුජ්‍යලෙක් බවට පත් වෙනවා. එවාගෙම අනේලතා ප්‍රාණඝාතයෙන් වැළකුණු අය කෙලතුල්ලන් වැනි නුවණ මදි අය ලබත් බවට පත් වෙන්නේ නැහැ. විතරෝ බොහොම බුද්ධිමත් අය, බොහොම ඥානවන්ත අය වජිරූපම ප්‍රඥා ඇතිව බවට පත් වෙනවා. නමුත් ප්‍රාණඝාත කුසලයේ කරපු අය හැමතැනම බොහොම දුර්වල අනුවන පුජ්‍යලයන් බවට පත් වෙනවා. ඒ වගේම අච්ඡම්මිතා ප්‍රාණඝාතයෙන් වැළකුණු අය මනුෂ්‍ය ලෝකේ තාම කවදාකවත් කැටිගන්න කෙනෙක් නෙමෙයි. මොන දෙයකටවත් පැතිගන්නේ නැහැ. බොහෝම ශක්තිමත් හිතක් ඇති අය බාටපත් වෙනවා. නමුත් ප්‍රාණඝාත කරපා මනුලෝපන්නා බොහොම තැතිගන්නේ සුළු බියගුල්ලන් බවටපත් වෙනවා. වාගේම දුක්පදාංශිත ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකුණු අය කිසිදාක කිසි කෙනෙකුගේ දෙකට අභිභවනය කරන්න බැරි වෙනවා. බොහොම තේජවන්ත අය බාටපත් වෙනවා. එවාගෙම ප්‍රාණඝාත කරපු අය මනුෂ්‍ය ලෝකෙට ආම හැම තැනකදී මේ තැනැත්තා හැම දිනාටම යටත් වෙන කෙනෙක් බවට එවාගෙම දියගුළු කෙනෙක් එවාගෙම දුබල කෙනෙක් බවටපත් වෙනවා. එවාගේ පරූපක්කමේන අමරණතා ප්‍රාණඝාතයෙන් වැළකුණු සීලවත් අය කිසිදාක අනුන්ගේ අතින් මරුන් කණ්ඩ වෙන්නේ නැහැ. අනුන්ගේ උපක්‍රමයන්ටටත් වෙන්නේ නැහැ. ප්‍රාණඝාත කරපු අය හැමදාම අනුන්ගේ උපක්‍රම වලට පවා යටපත් වෙලා දිය මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. එවාගේම සුරූපතා ප්‍රාණඝාතයෙන් වැළකුණ අය බොහෝම රූපවන්ත බවටපත් වෙනවා ප්‍රසාදනීය රූප සම්පන්න ලබන්න වෙනවා ප්‍රාණඝාතයේ කරපු අය සසරදී මනුස්ස ලෝක උපනුපන් තැන බොහොම විරූපී බවටපත් වෙනවා එවාගේම අප්පාබාධතා ප්‍රාණඝාතයෙන් වැළකෙන උපනුපන් තැන බොහොම නිරෝගී ජීවිත ලබනවා ප්‍රාණඝාත කරපා බොහෝම රෝගාබාධ වලින් පෙළෙන්නම් බාටපත් වෙන ආකාශස්වාස අපස්මාරාදී බොහෝ භයානක රෝගයන්ට පවාපත් වෙනවා. එවාගේම අශෝකිතා ප්‍රාණඝාතයෙන් වැළකුණු අය ශෝක නොවන්නෝ වෙනවා. ඒ කියන්නේ ශෝක වෙන කාරණා ඔහුට ඇති වෙන්නේ නැහැ. ප්‍රාණඝාත කරන අයට හැමදාම අමුදරුවන්ගෙන් වෙන්වීම, එවාගේම පුත්‍ර ධාරාවන්ගෙන් වෙන්වීම, නෑදෑයන්ගෙන් වෙන්වීම ආදී නොයෙක් විෂණයන්ගෙන් විපත්තියෙන් ශෝක වෙන කෙනෙක් බාටපත් වෙනවා. එවාගේම පියේහි මනාපිහිසද්යෙන් අවිප්‍රයෝගත ප්‍රාණඝාත නොකරපු අය තමන්ගේ ප්‍රේමනාප පුද්ගලයන්ගෙන් වෙන් නොවන කෙනෙක් වෙනවා. ඒ කියන්නේ වෙන දුකකට පත්වන්නේ නැහැ. ප්‍රාණඝාත කරපු අය හැමදාම තමන්ගේ ප්‍රේමනාප සියල්ලෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. එවාගෙම දීඝායුකතා ප්‍රාණඝාත නොකරුපය බොහෝම දීර්ඝාස වින්දිනේ කරනවා ප්‍රාණඝාත කරන අය අල්පාස වින්දින්නෝ බාටපත් වෙනවා මේ ආදී හේතු කාරණා රාශියක් ප්‍රාණඝාතයෙන් වැළකීමේ ආනිසංස ප්‍රාණඝාතයේ යෙදීමේ ආදීනව හැටේට මනුෂ්‍ය ලෝකයේදී පමණක් විඳින්න සිදු වෙනවා නමුත් සතර ආපාගාමී වුණා ප්‍රාණඝාත අකුසලයේ නිසා මොනතරම් විපත් වෙන්නපත් වෙන්න සිදු වෙනවද එනිසා බෞද්ධයන් වශයෙන් පමණක් නෙමෙයි මිනිස්යන් වශයෙන් බෞද්ධ බෞද්ධ හැම දෙනෙකු විසින්ම කළ යුතු වන්නේ තමාගේ ජීවිතයට තමා ප්‍රේමනාප බැවින් මේ තමාවන් මෙන්ම සියලු සත්වයන් සැපයට කැමති බව සලකාගෙන ඒ සියලුම සත්වයන් වෙත හැම විටම මෛත්‍රී සිත පවත්වමින් කරුණාව දක්වමින් තමන්ගේ හිත දියුණු කර ගැනීමයි අත්ථූපමාය සම්බේ සංසත්තාන සුඛකාමතං පස්සිට්වා කමතෝ මිත්තං සම්බ සත්‍යේ ස්වභාවයේ ඒ කියන්නේ තමා උපමා කොටගෙන තමා සැපයට කැමති බව සලකාගෙන ලෝවැසි සීලු සත්‍යයන්ද ඒ වගේම සැපේද කැමති බව සලකා උනට මෛත්‍රී පැතිරවිය යුතුයි කියලා පූර්වාචාර්යයන් වහන්සේලා අපට උගන්වලා තියෙනවා. එනිසා අපි හැම වෙලාවෙම අපේ චිත්තසංතානේ මෛත්‍රියෙන් පුරවා ගන්නට ඕනේ. කරුණාවෙන් පුරවා ගන්නට ඕනේ. මේ විදිහට සලකා බැලුවම පින්නතුනි අපට හැම වෙලාවෙම හැම ඉරියව්වකදීම පුළුවනි මේ මෛත්‍රියයි කරුණාවයි දෙක අපේ චිත්තසංතානේ පුරවා ගන්නට. ඒ සමාගයේ චිත්තසංතානේ මෛත්‍රී කරුණා දෙක දිනු කරගත්තා නම් ඒ මෛත්‍රී කරුණා ගුණේ හේතු කොටගෙන පුරන්න බැරි සීලයක් නැහැ. කරන්න බැරි ප්‍රතිපත්තියක් නැහැ. හැම උසස් ගුණයක්ම පූර්ණේ කරගන්න මේ මෛත්‍රිය මේ කරුණාව උපනිශ්‍රේ වෙනවා. මෙන්න මේක නිසා කර්මය හා විපාකයේ පිළිබඳව මනවින් නුවණින් තේරුම්ගෙන හැම වෙතම මේ අකුසල කර්මයන්ගෙන් වෙන් වී කුසල කර්මයන් යෙදීමට අපි අදිෂ්ඨාන ලබා ගන්නමු. මේ විදිහට අපි සලකා ගනිමු. සැප දුක් වේදනා විඳුවමින් සෙවණැල්ලක්සේ තමා සමගම ගමන් කරන්නේ එකම දය නම් කුසලා කුසල කර්මයයි එබැවින් මා සිත් තුළ හට ගන්නා වූ අකුසල චේතනාවන් දුරලමින් කුසල චේතනාවන්ම උපදවා ගැනීමට හැම විට අදිෂ්ඨාන කරමි ඒ මාගේ උත්සාහය සියලු භවගාමී කර්මයන් සිඳලන රහත් මඟ නුවණ සඳහාය ඒ පිණිස මම සදාවත් සීල සම්පන්න භාවනානුයෝගියෙක් වෙමි. මේ විදිහට අදිෂ්ඨාන තබාගෙන අද අපි මේ දුරුතු පසල ස්වත් පොහෝ දවසේදී අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා සමාප්‍රති ඥානයත් එවැගේම මෛත්‍රී පාරමී බලයත් හිතේ දරාගෙන ඒ සරුවක්යන් වහන්සේ සරණ ගිය අප සෑම දෙනා විසින්ද ඒ කරුණා මෛත්‍රී ගුණ මුදුන් පමුණවා ගනිමින් සියලු සත්වෝ දෙලෝ ජයගෙන බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ සදාකාලිකව නිවිසනසේ පැමිණවදාල අජරාමර ශාන්ත අමා මහ නිවන් සුවයෙන් සූපත් වෙත්වා කියාපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදාති සීලේක පිහිටා ධර්ම ශ්‍රවණමේ කුසලානිසංස බලෙන් සෑම දිනාට දෙලෝ ජයගෙන පතන බෝධියකින් සාන්ත අමාමහ නිවන් සුවක් වේවා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අනුනායක ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ අති ගෞරවනීය අනුශාසක ලෙස වැඩවිසූ මහෝපාධ්‍යාය මහා කම්මට්ටානාචාර්ය අපවත් වී වදාළ අතිපූජනීය නාව්‍යනේ අරිය ධම්ම මහා ස්වාමින් වහන්සේට ගෞරව උපහාර පිණිස එම ධර්මානුශාසනාව ප්‍රචාරය කරන